ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති රෝහණ පාර්ශවේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික ත්‍රිපිටකාචාර්ය පඬිත පූජ්‍යපාද තලගල ධම්ම ගවේෂී ස්වාමින්ත්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස සීලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති ඊවං රූපාරසසත්දා ගන්ධා පස්සාච කේවලා ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති තාදීනෝ තිත්තං චිත්තං විප්පමුත්තං වයං චස්සානුපස්සති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි අද දවසේ සිදු කරන මේ ධර්ම දේශනාව සඳහා මා ඉදිරිපත් කළ ගාථා පාඨය ඇතුළත් වෙන්නේ සෝන සූත්‍රයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ මහා වග්ගයට අයිති වෙන සූත්‍ර දේශනාවක් මේ සෝන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ ගාථා පාඨය දේශනා කරමින් සෝන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජීවිතය සකස් කරගන්නට මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන චිත්ත සමාධිය ඇති කරගනිමින් මේ ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය කරන උපදෙස් සමූහයක් මේ සෝන සූත්‍රයේ තුලින් ලබා දෙන්නට යෙදුණි. සෝන ස්වාමීන් වහන්සේ සෝන කෝලිවීස කියන නමින් හඳුන්වන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳ විස්තර සමූහයක් අපදාන පාළියෙත් ඒ වගේම තේර ගාථා පාළියෙත් සඳහන් වෙනවා. අතීතයේ කල්ප ගණනාවකට පෙර ආතුව මේ ලෝකේ වැඩ වාසය කළ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ උන්වහන්සේ අභීසට ගිහිල්ලා උන්වහන්සේට කුටියක් සකස් කරලා පූජා කරලා. ඒ උදාරතර පූජාව සිදු කරමින් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් හිතුමන් ඇති කරගත්තා. අනාගතයේ කවදා හෝ දවසකදී බුදු කෙනෙකුන්ගේ ශාසනයේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ කියලා. ඒ ප්‍රාර්ථනාව අනුව පින්දහම් කරමින් ජීවිතය ගත කළා. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ චම්පා නගරයේ අග සිටුතුමා වන උසබ සිටුතුමාගේ පවුලේ ඒ සිටුතුමාගේ පුතණුවන් හැටියට සෝන කියන නමින් උපත ලබන්නට මෙතුමන්ට පුළුවන්කම ලැබුණා. උසබ සිටුතුමාගේ මන්දිරයේ සිත සම්පත් වින්දනය කරමින් සැපවත් ජීවිතයක් මේ සෝන තරුණයා ගත කළේ. බුදුරජාණන් වහන්සේගෙන් දහම් ශ්‍රවණය කරලා පැවිදි බවට පත් වුණා. පැවිදි බවට පත් වුණු මේ සෝම සෝන ස්වාමීන් වහන්සේ කර්මස්ථාන ලබාගෙන සීත වනයේට ගිහිල්ලා මේ සීත වනයේ භාවනාන යෝගීව ජීවිතය ගත කරන්නට ඉදිරි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ වැඩ වාසය කරන කාලේ මේ සෝන ස්වාමීන් වහන්සේ භාවනා කරමින් ඒ ගිජ්ජකූට පර්වතයට ආසන්න ප්‍රදේශයක තිබුණු වනාන්තරයක සීත වනය කියන නමින් හඳුන්වන වනාන්තරයේ භාවනානි යෝගී ජීවිතයක් ගත කළා. නිතිපතාම භාවනා වඩමින් හිත සමාධිගත කරගන්නට මේ සෝන ස්වාමීන් වහන්සේ බලවත්සේ උත්සාහවත් වුණ වෑයම් කළා. ඒත් හිත দমনය කරගන්නට, තැන්පත් කරගන්නට පුළුවන් කමක් ඇති වුණේ නැහැ. බලවත් වීරිය ඇති කරගත්ත, බලවත් උත්සාහය ඇති කරගත්ත. දිවා රාත්‍රී දෙකේම නිදිවරමින් නිතර නිතර භාවනා කර්මස්ථානයන් දියුණු කළා, වැඩුවා. ඒ බලාපොරොත්තු වුණ ආකාරයට චිත්ත සමාධියක් ඇති කර ගන්නට පුළුවන්කමක් ඇති වුණේ දීර්ඝ කාලයක් තිස්සේ භාවනා වඩමින් සිත සමාධිගත කර ගන්නට මේ සෝන ස්වාමීන් වහන්සේ වේයම් කළා. <clears throat> අරමුණු ඉෂ්ට කර ගන්නට බැරි වුණා. අවසානයේදී කල්පනා කළා. මම බොහොම සැප සම්පත් ඇතිව සිතුමාලිකාවක් තුළ මගේ ජීවිතය ගත කළේ. ඒ සැපවත් ජීවිතය නැවත වතාවක් මට ගත කරන්නට පුළුවන්. ඒ වනාන්තරයෙන් බැහැර වෙලා, ඒ චීවරය අත්හැරලා, පැවිදි භාවයටපත් වෙලා නැවත වතාවක් මගේ සිතු මන්දිරයට ගියොත් මගේ පියතුමන් මාව ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. ඒ නිසා පියතුමන්ගේ සිතු මන්දිරයට ගිහිල්ලා කලින් ගත කළා වගේ ගිහි ජීවිතයක් ගත කරන්නට ඕනේ කියන මේ තීරණي ඇති කරගත්තා. දින ගණනාවක් බලවත්සේ වෙහෙස වෙලා මහන්සි වඩමින් මහන්සික මහන්සිය ගනිමින් චිත්ත සමාධිය ඇති කර ගන්නට මේ වෑයම් කළේ. ඒ නොහැකි වුණු නිසා හිත තැන්පත් කර ගන්නට බැරි වෙලා නාන අරමුණු කරා සිත දුවන නිසා ඒ Tamanගේ පැවිදි ජීවිතයේ පිළිබඳවම කලකිරීමක් ඇති වුණා. ඒ නිසා තමයි අද නම් මම තවදුරටත් මේ වනාන්තරය තුල ගත කරන්නේ නැහැ. පැවිදි ජීවිතයේ තවදුරටත් ගත කරන්න මට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද දවසේ නම් මම අවසාන තීරණය ගන්නවා. ගිහි ගෙදරට නැවත වතාවක් මම ගමන් කරනවා කියන තීරණය එතුමා ගත්තා. කිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේට මේ සිතවිල්ල දැනුණා. බුදුරජාණන් වහන්සේ ඉතා ඉක්මනින් සීතවණයට වැඩම කළා. වැඩම කරලා මේ සෝන ස්වාමීන් වහන්සේ අභීස පෙනී සිටියා. පෙනී සිටලා අහනවා මොකද සෝන ඔබේ తත්වේ ඔබ සතුටෙන්ද ගත කරන්න. චිත්ත ප්‍රබෝධයෙන්ද මේ මොහොත ඔබ ගත කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විමසනකොට සෝන ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මේ ශාසනය තුල බලවත් වීරිය ඇති කරගෙන සීල භාවනා කටයුතු කරන ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා. උන්වහන්සේලා බලවත් වීරියෙන් යුක්තව භාවනා කරන ආකාරයේ මම දැක්කා. ඒ විදිහටම මමත් ස්වාමීනි දිවා රාත්‍රී දෙකේම වීරිය වැඩුවා. භාවනා කරන්නට උත්සාහවත් වුණා. භාවනා පරයන්කේ වාඩි වෙලා භාවනා අරමුණට හිත යොමු කරනකොට මට සිත අරමුණට ගන්නට අමාරුයි. නාන අරමුණු කරා මගේ හිත දුවන. ඒ නිසා සිත තැන්පත් කරගන්න, দমনය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ස්වාමීනි මම තීරණය කළා පැවිදි ජීවිතය අත්හැර දමන නැවත වතාවක් ගිහි ජීවිතයට එළඹෙන්නට ඕනයි කියලා. මම අද දවසේ ඒ තීන්දුව ඒ තීරණය අරගෙනයි ඉන්නේ ස්වාමීනි. මේ විදිහට මේ සෝන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ අහනවා සෝනගෙන් සෝන ඔබ ගිහි ගෙදර ගත කරද්දී ඔබට විශේෂ හැකියාවක් තිබුණා නේද? ගායන සහ වාදන ඉදිරිපත් කරන්න. ඔබට වීණා වාදනයේ පිළිබඳව හැකියාවක් තිබුණා නේද? සෝන ස්වාමීන් වහන්සේ කියන ඔව් ස්වාමීනි ගිහි ගෙදර ඉන්න කාලේ සිටු මාලිගාව තුළ ගී ගයමින් ඒ වගේම වාදන ඉදිරිපත් කරමින් මං සැපවත් ජීවිතයක් ගත කළේ සතුටෙන් ජීවිතය ගත කළා තෘප්තිමත් වූ ජීවිතයක් ගත කළා බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ වීණා වාදන ඉදිරිපත් කරද්දී ඒ වාදනය සාර්ථක ආකාරයට ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුණාම වීණාවේ තත් ඔබ අවශ්‍ය ආකාරයට සකස් කරගත්තා නේද? වීණාවේ තත දෙඩි කළොත් හිර කරගත්තොත් වැඩිපුර හිර වුණොත් නිසි ආකාරයට වීණා වාදනය කරන්නට බැරි බව ඔබ දන්නවනේ. ඒ වගේම ප්‍රමාණී ඉක්මවල බුරුල් කරගත්තොත් තත ඒ සාර්ථකව බලාපොරොත්තු වෙන ආකාරයට වීණා වාදනය කරන්නට ඔබට බැරි වුණ බව ඔබ දන්නවනේ. ඒ නිසා ඔබ Tamanට අවශ්‍ය ආකාරයට වීණාවේ තත් සකස් කරගෙන ඒත් සුසර කරගන්නට උත්සාහවත් වුණා නේද? මේ සිදුවීම නැවත වතාවක් සිහිපත් කරලා ඒ වීණාව සකස් කරගත් ආකාරයටම ඔබේ සිත සකස් කරගන්න බලවත් විදිහට වීරිය ඇති කරගත්තොත් ඒකෙන් ඔබේ සිත විසිරනවා වැඩි හිත තැන්පත් කරගන්නට බැරි වෙනවා. ඒ වගේම අලස ගතිය ඇති වුණොත් උත්සාහය අඩු වුණොත් ඒත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබන්නට බැරි වෙනවා. ඒ නිසා මධ්‍යස්ථ සිතක් ඇති කරගෙන දෙඩිසේ වීරිය ඇති කරගන්නෙත් නැතුව දෙඩිසේ අලස ගතිය ඇති කරගන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙදහත් වූ සිත් පෙළක් ඇති කරගනිමින් ඔබ භාවනා කරන්නට පටන් ගත්තොත් ඔබට භාවනාව සාර්ථකව කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ භාවනා කර්මස්ථානයේ වඩන ආකාරය ගැන සෝන ස්වාමීන් වහන්සේට කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඒ කාරණා ටික හොඳට හිතට ගත්තා. Tamanගේ අත්දැකීම වීණා වාදනයේ පිළිබඳව තිබුණු අත්දැකීම සම්බන්ධ කරගෙන ඒ අනුවම මගේ සිතත් මං සකස් කර ගන්නට ඕන. සුදුසු පරිදි සිත කලමනාකරණය කරගෙන පාලනය කරගෙන භාවනා අරමුණට හිත යොමු කරන්නට ඕනෑ කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඉන් අනුතුරුව මිසෝන ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන භාවනාව ආරම්භ කළා බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු කර්මස්ථානවලට අනුව. සතර සතිපට්ඨාන භාවනා වඩමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට කටයුතු කළා. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඒ සමාධිගත සිත භාවිතා කරමින් පංච උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය නිරීක්ෂණය කරමින් විදර්ශනා වඩන්නට පටන් ගත්තා. මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ මෙතෙක් සකස් කරගන්නට, පාලනය කරගන්නට, দমনය කරගන්නට නොහැකි වුණු සිත මනාව দমনය කරගන්න, පාලනය කරගන්නට සෝන ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. අද දවසේ ජීවත් වෙන අපටත් මේ සසර දුකෙන් එතර වෙන්නට නම් සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් අපි බලාපොරොත්තු වෙන ආකාරයට මාර්ගඵල නිවන් කරා ගමන් කරන්නට නම් හිත සකස් කර ගැනීමේ පුරුද්දක් ඇති කර ගන්නට ඕන. බුදුදහමේ සඳහන් වෙන මේ සසර දුකෙන් ඈතර වීමේ වැඩපිළිවෙල එක්තරා ක්‍රමවත් ආකාරයකට කරගෙන යා යුතු බවයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. නිවනට ගමන් කරන ගමන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට අපි ඉගෙන ගන්නවා. මේ මාර්ගයේ ප්‍රධාන පියවර තුන තමයි සීල, සමාධි, ප්‍රඥා. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් ප්‍රථමයෙන්ම සිල්වත් බව ඇති කරගන්නට ඕන. සීලය කියලා කියන්නේ සංයමයක් ඇති කරගන්න එකට. අපේ කය සංවර කරගෙන වචන සංවර කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ කායික වාචික සංවරයට තමයි සීලය කියලා කියන්නේ. කාය වාචානං සමෝදානං සීල. ඒ නිසා අපිට සැනසෙල්ලක් අවශ්‍ය නම් මිලෝ වශයෙන් අවශ්‍ය කරන සැනසෙල්ල, ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ඇති වෙන සැනසෙල්ල ලබාගෙන මගඵල නිවන් අවබෝධ කර ගන්නට අපිට අවශ්‍ය නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ආර්ය මාර්ගයෙහි අපි ගමන් කරන්නට ඕන. මෙලොව ජීවිතයටත් අපිට අවශ්‍ය කරන සැනසෙල්ලක්. සිත දූෂිත කරන සිත කලබලකාරී තත්ත්වයට පත් කරන නොඑක ආකාරයේ මානසික ආබාධයන් අපිට තියෙනවා. කෙලෙස් සිටිවිලි ඇති වෙනවා. අපේ සිතේ හටගන්නා ඒ කෙලෙස් ස්වභාවයන් අඳුරු ස්වභාවයන් නීවරණ කියන නමින් බුදුදහමේ හඳුන්වනවා. කාම වස්තුන් පිළිබඳව එරෙන ගතියක් ඇති වුණොත් ඒවට ප්‍රිය කරන ගතියක් ඇති වුණොත් ඇස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලට එන නොයෙක් අරමුණු රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු ඒවට කැමැති වෙලා ආසාවක් ඇති කරගෙන අනවශ්‍ය ආකාරයට ඒ පසුපස අපි ගමන් කරනවනේ. කාමච්ඡන්දයේ ස්වභාවයට අපිපත් වෙන්නේ. ඒක නීවරණයක්. හිතේ තියෙන නිවී සැනසීගේ ස්වභාවය නැතිල යනවා. ඒ නිසා මේ නීවරණ යටපත් කරගෙන පාලනය කරගෙන හිත සකස් කරගන්න සැනසිලිදායක තත්ත්වයටපත් කරගන්න. අවශ්‍ය වැඩිපිළිවෙල තමයි සතිපට්ඨාන සූත්‍රයේදී අනුපස්සනා කියන නමින් අපිට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. කායික වාචික සංවරය ඇති කරගෙන අපි ඒ හිත দমনය කිරීමේ වැඩපිළිවෙලට සුදුස්සෙක් බවට පත් වෙන්නට ඕන. කය වචන සංවර කරගෙන සිල්වත් බව ඇති කරගත්තට පස්සේ අපි අපේ සිත ගැන අවධානය යොමු කරන්නට ඕන. සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ කායානුපස්සනා භාවනා කර්මස්ථානයේදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා හිත පාලනය කරගන්නට, দমনය කරගන්නට, තැන්පත් කරගන්නට වෑයම් කරන කෙනෙක් ඒ සඳහා වඩාත්ම සුදුසු කර්මස්ථානයේ හැටියට ආනාපාන සති භාවනා කර්මස්ථානයේ තෝරා ගැනීම සුදුසු වෙන බව. අපි නිතිපතාම සිදු කරන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඔස්සේ හිත යොමු කරලා ඒ තුලින් සිත එක්තැන් කරගන්නට සමාධිගත කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ආස්වාස ක්‍රියාවලියට හිත යොමු කරගෙන භාවනා කරන කෙනෙකුට අවට පරිසරයේ තිබෙන අරමුණු ගලාගෙන එනවා ඒ භාවනාවට බාධා කරමින්. කනට අවට පරිසරයේ තියෙන ශබ්ද ඇහෙනකොට ඒ පැත්තට අවධානය යොමු වෙනවා. යොමු වෙලා ඒ ශබ්ද පිළිබඳව කැමැත්තක් තියවක් ඇති වුණොත් ඒ ශබ්දේ ශ්‍රවණය කරමින් කාලය ගත කරන්නට හිතේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට ශක්තිය ඇති වෙන්නට ඕනේ. මේ මට බාධාවක් සිද්ධ වෙන්නේ. කනට ඇතුල් වෙන මේ ශබ්දේ මගේ චිත්ත ඒකාග්‍රතාවයට බාධාවක්, සමාධියට බාධාවක්, සැනසිලිදායක තත්ත්වයට බාධාවක්. ඒ නිසා මේ ආපු අරමුණ ග්‍රහණය කරන්නේ නැතුව, අල්ලගන්නේ නැතුව හිතෙන් අත්හරින්න අමතක කරලා දාන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් ඒ කටයුත්ත කරන්නට ඕන. අරමුණක් ආපු ගමන් අරමුණ අත්හරින්න පුළුවන් නම් ඒ වෙලාවේදී සිත Tamange භාවනා අරමුණට හොඳින් යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට උගන්වනවා සතිපට්ඨාන සූත්‍රයේ වේදනාසු වේදනානුපස්සී විහෙරති. එක් එක් වින්දන ස්වභාවයන් ඇති වෙනකොට ඇහැට රූපයක් පේනවනම් ඒ වෙලාවේදී සිද්ධ වෙන්නේ වින්දනයක්. ඇහෙන් ඒ රූපේ වින්දනය කරන්නට පටන් ගන්නවා. එහෙම වින්දනය කරන නිසා ඒ අවස්ථාවට කියනවා වේදනාවක් පහළ වුණා කියලා. අවට පරිසරයෙන් ශබ්දයක් කනට වැටුණහම ඒ ශබ්දය වින්දනය කරන්නේ නැත්නම් ශබ්දේ ශ්‍රවණය කරන්නට අපි පෙනෙනවා. ඒ අවස්ථාවේදී කන ඔස්සේ වින්දනය කිරීමක් අපි කරනවා. ඒ අවස්ථාව විස්තර කරනවා වේදනාව හැටියට සෝත සංපස්සජ වේදනාවක් හැටියට. ඉතින් අපිට ඉන්ද්‍රිය හයක් තියෙන නිසා ඉන්ද්‍රිය හයටම নানা අරමුණු ගලාගෙන එනවා. අරමුණක් ඇවිල්ලා ඒ අරමුණේ රස විඳින්නට අපි පටන් ගත්තාම ඒ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙන්නේ වේදනා චෛතසිකයක් ක්‍රියාත්මක වෙන එක. වේදනා චෛතසිකයේ ක්‍රියාත්මක වෙනකොට නැත්නම් අපි රස විඳිනකොට අරමුණ බුදුරජාණන් වහන්සේ පෙරන ආකාර තුනක් ඒ ආපු අරමුණට අපි ප්‍රිය කරනවා නම් කැමති වෙනවා නම් ඒකට කෑදරකමක් අපිට ඇති වුණොත් ලැජියාවක් ඇති වුණොත් ඒ මොහොතේ හටගන්නේ සුඛ වේදනාව. අරමුණ හොඳයි, ලස්සනයි, සුන්දරයි කියලා හිතන කනට වැටුණු අරමුණ සමහරට ගීතයක්, වාදනයක් කනට ඇහුණාම ඒක හොඳයි, සුන්දරයි කියලා හිතලා ඒකට ඇලෙන ගතියක් අපිට ඇති ඒ මොහොතේ හටගන්නේ සුඛ වේදනාව. සමහරට අරමුණ අපි බලාපොරොත්තු වෙන ආකාරයට හොඳ එකක් නොවේ නම් අකමැති අරමුණක් නම් අප්‍රිය සහගත අරමුණක් නම් ඉවන් අවස්ථාවකදී අපිට ඇති වෙන වේදනාව දුක්ඛ වේදනාවක් හැටියට විස්තර කරනවා. ඒ වගේම අරමුණ පිය කරන දේකුත් නෙමෙයි, එළෙන දේකුත් නෙමෙයි, අප්‍රිය කරන දේකුත්, ගැටෙන දේකුත් නෙමෙයි නා. ඒ අවස්ථාවේදී ඇති වෙන අදුක්කම සුඛ වේදනාව. ඒක මේ ආකාරයට අපිට මේ සිත එක්තෙන් කරගැනීමේ කටයුත්ත ආරම්භ කරපු කෙනෙකුට එහේ ඔස්සේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මේ අවස්ථා තුන මතුවෙන්නට පුළුවන්. කනට ශබ්දයක් ඇහිලා ඒ ශබ්දය ඔස්සේත් ඒ වගේම සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් මේ බින්දනීය කිරීමේ ආකාර තුන ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට මේ වින්දනයක් එනකොට වින්දනයක් ඇති වෙනකොට ඒක ඉතා ඉක්මනින් හඳුනගෙන තේරුම්ගෙන මේ අරමුණ රස විඳින්නට ගියොත් එහෙම මට කෙලෙස් ඇති වෙනවා. ඒකට ආසාවක් ඇති වෙනවා. මම භාවනා කරන්නට ගියාට භාවනාව නතර වෙන භාවනාවෙන් මගේ සිත ඉවත් වෙන අර බාහිරින් ආපු අරමුණට මං එලෙන ගතියක් ඇති වුණොත් සුඛ වේදනාව නිසා දුක් වේදනාව නිසා ගැටෙන ගතියක් ඇති වුණොත් ඒක සුදුසු වෙන්නේ නැහැ අර චිත්ත ඒකාග්‍රතාවයට මානසික සුවයට ඒක ගැලපෙන්නේ නැහැ හිත කර වෙන්නේ නැහැ මේ කාරණාව තේරුම්ගෙන ඊතා ඉක්මනින් ඒ අරමුණ අත්හරින්න අරමුණෙන් ඉවත් වෙන්න අරමුණ ප්‍රතික්ෂේප කරන්නට අපිට පුළුවන් වෙන්නට ඕන මේ විදිහට එනේන අරමුණ ප්‍රතික්ෂේප කරමින් එකෙන් ඉවත් වෙන්නට අපි වෑයම් කරනවා ඒක චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට වෑයම් කරන කෙනෙක් ක්‍රියාත්මක කරන්නට ඕන කරන පළමුවෙනි වැඩපිළිවෙල හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වේදනාවක් අටගත්තහම ඒ වේදනාව දැක්කා, හඳුනගත්තා. ඒක රස විඳින්න ගියේ නෑ, වහා මේක හිතෙන් අත්හැරි අමතක කරලා දැම්ම. වේදනානුපස්සනාව කියලා විස්තර කරන්නේ මේ වැඩපිළිවෙල. ඊළඟට සමහර අවස්ථාවලදී මේ සුඛ වේදනාවක් ඇති වුණු කෙනෙකුට සුඛ වේදනාව නිසා ඒ අරමුණට ලෙඩියාවක්, පියබවක්, ආසාවක්, කැමැත්තක් ඇති වුණා. ඒක අත්හරින්න අමතක කරන්න ඒක නොතකා හරින්නට බැරි වෙනවා. ඒකට ඇලෙනවා, ආසා කරනවා, ප්‍රිය කරන ගතියක් ඇති වෙනවා. එහෙම වුණොත් මෙන්න ලෝභ මූලික සිතක් ඒ අවස්ථාවේදී අපිට ඇති වෙනවා. ඇහැට ආපු අරමුණ ප්‍රිය කරලා නැවත නැවත නැවත ඇස ඒකට යොමු කරනවා නම් ලෝභ මූලික සිතක් ඇති වෙනවා. කනට ආව ශබ්දයක් ඒක හොඳයි මිහිරි ප්‍රියකරන එකක්. ඒ නිසා සුඛ වේදනාවක් ඇති වුණා. සුඛ වේදනාව ඇති වුණාට පස්සේ ඒ ශබ්දයෙන් නැවත නැවත ශ්‍රවණය කරන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන ඒ පසුපස නැවතත් යමි. ඊට ආසාවක් කැමැත්තක් ඇති කරගෙන ඒ හඬ නැවත නැවත ශ්‍රවණය කරනවා. මෙන්න අපිට ලෝභ මූලික සිතක් හටගත්ත වෙලාව. ඒ අපි තේරුම් ගන්නට ඕනේ, හඳුනා ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට ඉන්ද්‍රිය 6 ඔස්සේම භාවනාවට වාඩිලා භාවනාව ආරම්භ කරපු කෙනෙකුට එහෙම නැත්නම් වෙනස් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින කෙනෙකුට මේ ආකාරයට নানা අරමුණු ගලාගෙන ඇවිල්ලා ස්කන්ධ ආසාද ඉන්ද්‍රිය වලින් එන අරමුණු වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු වලට ඇලෙන ගතියක් ප්‍රිය කරන ගතියක් ආසා කරන ගතියක් ඇති වුණා නම් මෙන්න ලෝභයක් පහළ වෙලා ලෝභ මූලික සිතක් ඇති වෙලා තියෙනවා මේ தത്വයටම තමයි තණ්හා කියලා කියන්නේ. එහෙමනම් අපිට තීරුම් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. මේ කාරණාව හොඳට ඉගෙන ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චිත්තානුපස්සන වැඩපිළිවෙල මනාව ඉගෙනගෙන හදාරලා තීරුම් ගත්ත කෙනෙකුට Tamanගේ ජීවිතයේ කිසියම් වේලාවකදී වේවා මේ වගේ කෙලෙස් සාගත සිතක් ඇති වුණොත්, ලෝභ මූලික සිතක් ඇති වුණොත්, ඒ වගේම අරමුණට ගැටෙන ස්වභාවයක් ඇති වුණොත් අරමුණ ප්‍රතික්ෂේප කරන ගතියක් ඒ ගැටෙන ගතියට ප්‍රතික්ෂේප කරන ගතියට තමයි ද්වේෂය කියලා කියන්නේ. ලෝභය කියන්නේ එක්තරා කෙලෙස් ආවේගයක්. ද්වේෂය කියන්නේ කෙලෙස් ආවේගයක්. ඒ නිසා මේ දෙක හඳුනා ගන්නට අපි උනන්දු වෙන්නට ඕනේ. ලෝභ මූලික සිතක් මා තුළ හටගත්තායි කියලා හඳුනාගත්ත ගමන් ඒක මට හානියක් මගේ චිත්ත ඒකාග්‍රතාවයට මේක බලපානවා. මානසික සහනයට මේක බලපානවා. සහනේ නැති වෙලා යන සිද්ධියක් මේ වෙලා තියෙන්නේ. ඒක ඉතා ඉක්මනින් මේක මගේ හිතෙන් බැහැර කරන්නට ඕන, ඉවත් කරන්නට ඕන, අමතක කර දමන්නට ඕන. මේ අදහස ඇති කරගෙන ඒ ඇතිවෙච්ච ලෝභ මූලික සිත, ඒ වගේම දේශ මූලික සිත අපිට පුළුවන් බැහැර කරන්නට, අත්හරින්නට, අමතක කර දමන්නට. Taman දෙඩි උනන්දුවෙන් Tamanගේ කායික මානසික ක්‍රියාකාරීත්වයේ දෙස බලනවනම් හොඳ සිහි කල්පනාවෙන් ජීවිතය ගත කරනවනම් හැම අවස්ථාවකම යෝනිසෝ මනසිකාරයෙන් ගත කරනවනම් තමාතුළු ලෝභ සිතක්, දේශ සිතක් පහළ වුණු වහාම ඒක අඳුන ගන්නට, දැක ගන්නට, තීරුම් ගන්නට පුළුවන්කම ඇති වෙයි. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තානුපස්සනාවේ සරාගං වා චිත්තං සරාගං චිත්තං ติ පදානාති. කිසියම් වෙලාවකදී මගේ සිත තුළ සරාගී සිතක් ඇති වුණොත් ලෝභ මූලික සිතක් ඇති වුණොත් ඒක තීරුම් ගන්නට ඕනේ හඳුන ගන්නට ඕනේ තීරුම්ගෙන ඉතා ඉක්මනින් තීරණයක් ගන්නට ඕනේ මේ ඇති වුණ සිත මන් නැති කරන්නට ඕනේ එහෙමනම් අර අදාළ අරමුණ හිතෙන් අත්හැරලා ඒ අරමුණෙන් ඉවත් වෙලා කුසල සහගත අරමුණකට හිත නැඹුරු කර ගන්නට ඕනේ. කුසල සහගත අරමුණක් කියන්නේ භවනා අරමුණක්. ඒ නිසා අර ආපු කෙලෙස් සහගත අරමුණ හිතෙන් ඉවත් කළා අත්හැරියා නොතකා හැරියා අමතක කරලා දැම්ම ඒක අමතක කරලා භාවනා අරමුණට නැවතත් හිත යොමු කරන්නට ඒ වගේම දේශමූලික සිත පහළ වෙනකොට සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පදානාති සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා අපේ ජීවිතයේ කිසියම් වෙලාවකදී දේශමූලික සිතක් හටගත්තොත් ඒ සිතේ ආකාරය අනුව ලක්ෂණ අනුව මේ මා තුළ තිබෙන්නේ දේශමූලික සිතක්තිය කියලා වහාම අපි තීරුම් ගන්නට ඕනේ අඳුන ගන්නට ඕනේ. අපේ ධර්මඥානීය හොඳට අපි ඇති කරගෙන නම් තමාගේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සෝදිසියෙන් ඉන්නවනම් දෙඩි අවධානයෙන් Taman කටයුතු කරනවනම් මේ ඇති වෙන ලෝභ මූලික සිත්, දේශ මූලික සිත් තීරුම් ගන්නට පුළුවන්, හඳුන ගන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වහාම කළ යුත්තේ ඒ අරමුණෙන් හිත ඉවත් කරන එක. අරමුණෙන් අයින් වෙලා අරමුණෙන් ඉවත් වෙලා කුසල සහගත අරමුණකට හිත ගත්තාම භාවනා අරමුණකට හිත ගත්තාම මේ තියෙන ආවේගශීලී ස්වභාවය යටපත් කරගන්නට පාලනය කරගන්නට හිත තැන්පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ අවස්ථාව චිත්තානුපස්සනාව හැටියට සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරා. කොට අපි අවස්ථා දෙකක් ගැන කතා කළා. වේදනාවක් පහළ වෙන අවස්ථාව එහෙම නැත්නම් අපි මොනවා හෝ අරමුණු වල රසය විඳින අවස්ථාව එහෙන් බලමින් ඇහැට පේන රූපේ රස විඳිනවා කණෙන් ශබ්ද අහමින් ඒ ශබ්දේ රස විඳිනවා ඒ අවස්ථාව තීරුම් අරගෙන ඒ අහිතකර මට්ටමට යනවන තමන්ගේ චිත් සිත විකෘති තත්ත්වයට ආවේගශීලී තත්ත්වයටපත් කරනවා නම් ඒ ආපු අරමුණ ඒකෙන් වහාම ඉවත් වෙනවා ඊ අවස්ථාවට තිබේ වේදනානුපස්සනාව. ලෝභ මූලික සිතක් ඇති වෙච්ච වෙලාවේ කේදරකමක් කැමැත්තක් තදබල ආසාවක් යම්කිසි අරමුණක් පිළිබඳව හටගත්තා නම් ඊ අවස්ථාවත් වහාම දැකලා හඳුනගෙන තීරුම් අරගෙන ඒකෙන් ඉවත් වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඊළඟට තුන්වෙනි අවස්ථාව පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මේ මට්ටම් දෙකම පසු කරගෙන තවත් එහාට ගියොත් කෙලෙස් සහගත தත්ත්වයට තව තවත් වැඩිපුර නැඹුරුණු එක දිගටම අපිට අර ඇලීම් සහගත සිත් පෙළක් ලෝභමූලික සිත් පෙළක් එක දිගටම ඇති වෙනවා නම් කිසියම් අරමුණක් නිසා ඒ අවස්ථාව හඳුන්වන්නට බුදුරජාණන් වහන්සේ විශේෂ වචනයක් භාවිතා කළා. ඒ තමයි නීවරණය කියන එක. නීවරණ පහක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කාමච්ඡන්ද නීවරණය කියලා කියන්නේ ඒකේ පළවෙනි අවස්ථාව. කිසියම් අරමුණක් ආව ඇහැට කනට නාසයට හෝ වෙනත් ඉන්ද්‍රියකට හෝ වේවා ඒ අරමුණ ආවට පස්සේ ඒ අරමුණට ප්‍රියසිතක් ඇති කරගෙන ඒකට කැමති වෙලා ඒ අරමුණ පසුපස අපි ගමන් කරලා නොකඩවාම දිගු වේලාවක් තිස්සේ අරමුණේ රැඳී ඉන්නවනම් එක දිගටම ලෝභ මූලික සිත් පෙළක් අපිට පහළ වෙනවනම් ඒ අවස්ථාව කාමච්ඡන්ද නීවරණීය කියන නමින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අපේ සිත මේ එක් එක් අරමුණු සමග ක්‍රියාත්මක වෙනකොට බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු ලබා ගනිමින් ඒ අරමුණුත් එක්ක ගනුදෙනු කරමින් තමයි අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අරමුණු සමග ගනුදෙනු කරද්දී කිසියම් අරමුණකට ප්‍රමාණීය ඉක්මවලා අපි එළෙන ගතියක් ඇති වුණොත් ආසාවක් ඇති වුණොත් යම්කිසි දෙයකට ඇබ්බැහි වෙන ස්වභාවයක් ඇති වුණොත් හිත එකෙන් ගලව ගන්නට මුදව ගන්නට අමාරුම තත්ත්වයක් ඇති වුණොත් අන්නේ අවස්ථාව තමයි කාමච්ඡන්ද නීවරණී කියලා පෙන්වලා තිබෙන්නේ. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං පත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේ වෙලාවකදී අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. ඒ තමාට ඇතිවෙච්ච සිතිවිලි රටාව වෙන් කරලා හඳුන ගන්න තීරුම් ගන්නට මම කිසියම් දෙයකට ප්‍රමාණී ඉක්මවල ඇලී ගැටි කටයුතු කරනවා ඇලී ගැලී කටයුතු කරනවා එහෙමනම් මේක මගේ හිතේ සංයමයට චිත්ත ඒකාග්‍රතාවයට මානසික සංහිඳියාවට බාධා වන කරනාවක්. ඒ නිසා මේක මං හසුරුව ගන්නට ඕනේ, පාලනයකට ගන්නට ඕනේ. පාලනය කරන්න තියෙන එකම ක්‍රමය තමයි අරමුණ අත්හැර දැමීම. අරමුණෙන් ඉවත් වීම. ඇහැට පේන අරමුණ නිසා මේ කාමච්ඡන්දය ස්වභාවයේ තියුණා නම් ඒ අරමුණේ තියෙන නිස්සාර ස්වභාවයේ තීරුම් අරගෙන දෙකලා මම නැවත නැවත මේ අරමුණට එළී ගලී කටයුතු කරන එක මට බාධාවක් චිත්ත ඒකාග්‍රතාවයට ඒක හානියක් ඒ නිසා මේ අරමුණ සුදුසු නෑ මට ආවේගයන් ඇති කරන අරමුණක් ඒ නිසා මේ අරමුණෙන් මම බැහැර වෙන්නට ඕනේ කියන තීරණය අරගෙන ඒ අරමුණ අත්හරින්නට අරමුණෙන් ඉවත් වෙන්නට තරම් අපි ශක්තිමත් වෙන්නට ඕන. ඉතින් මේ විදිහට ඇහැට එන අරමුණු නිසා කනට එන අරමුණු නාසයට එන අරමුණු දිවට එන අරමුණු මේවා නිසා අපිට මේ කාම ඡන්දය ස්වභාවය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති වුනහම අපි අනිත් සියලුම දේ අත්හැරලා අමතක කරලා කුසල සහගත සිතුවිලි සියල්ලක් අත්හැරලා මේ කාමච්ඡන්ද නීවරණයේ පැත්තට වැඩිගෙන යන පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේ අවස්ථාවේදී ඒ අරමුණ පිළිබඳව මදක් සෝදිසි කරන්නට ඕනේ කල්පනා කරලා බලන්නට ඕන මේ අරමුණේ ඇත්ත తත්ත්වය මොකක්ද යථාර්ථය මොකක්ද මගේ ඇහැට අරමුණක් ඇවිල්ලා ඒ අරමුණට මං ආසාවක් ඇති කරගෙන ඒ පසුපස ගමන් කරනවා. මගේ හිත පාලනය කරගන්නට අමාරුයි. එයි මම මේ අරමුණට මෙතෙක් ආසා කරන්නේ කැමති වෙන්නේ එළින්නේ. හේතුව මොකක්ද කියලා හොයලා බලන්නට ඕනේ. ඒ අරමුණේ තියෙන ඇත්තම தත්ත්වය යථාර්ථේ මොකක්ද කියලා සොයලා බලන්නට ඕනේ. එහෙම බලනකොට තමයි අපිට අරමුණ හරි හැටියට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරනවා අපේ ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට කයට මේ ඉන්ද්‍රිය වලට මොනවා හෝ අරමුණක් ආවොත් අරමුණක් ග්‍රහණය වුණොත් ඒ අරමුණ නුවණින් යුක්තව අපි සෝදිසි කරන්නට ඕන. ඒ ඕනෑම අරමුණක් දැස බැලුවාම බුදුදහමේ සඳහන් වෙන ආකාරයට ඒ සෑම අරමුණක්ම නිර්මාණය වෙලා තිබෙන්නේ ධාතු මාත්‍ර වලින්. පඨවි ආපෝ තේජෝ ආයෝයි. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් යම්කිසි දෙයක් සකස් වෙලා නම් නිර්මාණය වෙලා තිබෙනවනම් ඒ වායේ ස්වභාවය තමයි මොහොතක් පාසා වෙනස් වෙන එක. ධාතු මාත්‍ර වලින් සකස් වෙච්ච යමක් මේ ලෝකෙ තිබෙනවද? ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා ඒවා අනිත්‍යයි. වෙනස් වෙනවනම් ඒකේ යම්කිසි ආයු කාලයක් ගත කරලා ඒක නැති වෙලා යන්නේ. මේ ලෝකේ යම්කිසි දෙයක් භෞතික වස්තුවක් තිබෙනවනම් ඒවට අදාළ යම්කිසි ආයු කාලයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නුවණින් ඒ බව දැක්කා. දැකලා ඒ කාරණාව ලෝකයට දේශනා කළා. ධාතු මාත්‍රවල ආයු කාලයේ චිත්තක්ෂණ 17ක් වගේ පුංචි කාලයක්. ධාතු මාත්‍ර නැත්තම් රූප පටවියාපෝ තේජෝ ආයෝ පිළිබඳව විග්‍රහ කරන අභිධර්මයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සෑම දෙයකම ආයු කාලයේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තුළ ඒව ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. පුංචි ජීවිත කාලයක් ගත කරන්නේ. ඉතින් එහෙමනම් අපේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙන සෑම දෙයක්ම මේ ලෝකේ යම්කිසි භෞතික දෙයක් තිබෙනවනම් ඒ හැම දෙයක්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන රූප වලට අයිති වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වලට අයිති වෙන්නේ. ඒ වායේ ස්වභාවය ඇති වෙලා නැති වෙලා යන එක නම් ඒවා අනිත්‍යයි නිත්‍ය වූ ස්වභාවයක් තිබෙන දේවල් නෙමෙයි. යම් කිසි දෙයක් අනිත්‍ය නම් යදනිච්ඡන් තන් දුක්ඛං. ඒ අනිත්‍ය වූ වෙනස් වෙන්නා වූ සෑම දෙයක් තුළම තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක්. එකක් තමයි ඒව හටගන්නවා. ඒකට කියන්නේ ಜಾති කියලා. ඊළඟට ඒ හටගත් එක අඩි වැඩි වෙනවා, වෙනස් වෙනවා, පරිණාමීය වෙනවා. ඒ අවස්ථාවට කියන්නේ ජරාව කියලා. ඊට පස්සේ ඒ වස්තුව නැති වෙලා යනවා. ඒකට කියන්නේ මරණය කියලා. එහෙමනම් මේ ලෝකයේ තිබෙන සියලුම භෞතික වස්තුන් තුල මේ ජාති ජරා මරණ කියන සිදුවීම් තුන තිබෙනවා. ඒ සිදුවීම් තුන යම් තැනක තියෙනවා නම් ඒක සැපයක් වෙන්නේ නැහැ දුකක්මයි. ජාති කියන්නේ දුකක්, ජරා කියන්නේ දුකක්, මරණය කියන්නේ දුකක්. එහෙමනම් අපේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වෙන මේ මුළු මහත් විශ්වයේ පුරාම තිබෙන ඕනෑම වස්තුවක් අරගෙන බැලුවහම ඒ හැම එකක්ම ධාතු මාත්‍ර නම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච දේවල් නම් ඒ හැම දෙයක්ම අනිත්‍යයි ඒ වගේම දුකයි ජාති ජරා මරණ කියන ස්වභාවයන් ටික තියෙනවා. ඒ වගේම එකක්වත් මට අයිති කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මාසන්තක දේවල් නෙමෙයි. ඒ නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න මේ ලක්ෂණ තුන අපිට අඳුනගන්න පුළුවන් නම් නුවණින් හොඳට කල්පනා කරලා බලලා තමන් අරමුණු කරපු ඕනෑම අරමුණක් තමන් අර තදබල විදිහට එලී ගලී කටයුතු කරන තදබල විදිහට බදාගත් ආසා කරපු තණ්හාවෙන් බදාගත්ත ඕනෑම වස්තුවක් ගැන නුවණින් පරීක්ෂා කරලා බලුවහම ඒ සෑම වස්තුවක්ම ඇති වෙන නැති වෙන දේවල් අනිත්‍ය වෙන දේවල් දුක්සහගත දේවල් අනාත්ම සහගත දේවල් එහෙමනම් මේ එකක්වත් අල්ලගන්න සුදුසු දේවල් නෙමෙයි බලවත් කැමැත්තක් ආසාවක් ඇති කරගෙන බදා ගන්නට සුදුසු දේවල් නෙමෙයි. මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරන කෙනෙකුට ඒ අරමුණු පිළිබඳව යථාර්ථය දැකලා ඒව අත්හරින්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා ඒකට සුදුසු විශේෂ වැඩපිළිවෙලක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන සූත්‍රය අපි ඉගෙන ගන්න අනුපස්සනා භාවනාවයි. අරමුණු පිළිබඳව ඇත්ත తත්ත්වයේ තීරුම් ගන්න අරමුණු වින්දනය කරන ආකාරය ඒකට සම්බන්ධ කළ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව කියලා භාවනාවක් හඳුන්වලා දුන්නා. අරමුණට එළී ගලී කටයුතු කරද්දී ඒ ලෝභ දේශයන් පාලනය කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් හැටියට චිත්තානුපස්සනා භාවනාව අපිට හඳුන්වලා දුන්නා. ඊළඟට අරමුණ පිළිබඳව උමනාවට වඩා එළිලා ඒවට ඉබ්බෙහි වෙන ස්වභාවයක් ඇති වුණා. ඒවා තදින් හිතෙන් අල්ලා ගන්නා උපාදාන කරගන්නා ස්වභාවයක් ඇති වුණොත් ඒ වෙලාවට තමයි නීවරණ ක්‍රියාත්මක වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ. ඒ නීවරණ යටපත් කර ගැනීම සඳහා ධම්මානුපස්සනාව කියන මේ වැඩි පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ ක්‍රමවේදයන් අපි ඉගෙන ගත්තොත් එදිනදා ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ ඔස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා අපේ සිත හොඳට ඒකාග්‍රතාවයෙන් පවත්වාගෙන යන්නට. සිත තුළ සාමය සමගිය සමාදානය ඇතිවින් මේ ඇතිවෙන බාහිර ආවේගයන්ගෙන් තොරව සිතේ පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි අද මේ වර්තමාන සමාජ රටාව තුළ නොඑක ආකාරයේ අරමුණු අපිට එනවා. ඒ අරමුණුත් එක්ක ගනුදෙනු කරද්දී නොඑක ආකාරයේ කෙලෙස් ආවේග අපේ සිතේ හට ගන්නවා. සමහර අරමුණු වලට අපි ඇලෙනවා, ආසා කරනවා, ඒව බදා ගන්නවා, ඒව පසුපස ගමන් කරනවා. ඒක උපාදාන කරගන්නවා. ඒ වගේම තවත් අරමුණු අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ අරමුණුත් එක ගැටෙනවා. අමනාපකම් ඇති කරගන්නවා. මේ විදිහට මේ එලීම සහ ගැටීම කියන මේ ප්‍රධාන ආවේග දෙක අපතුල හටගත්ත වෙලාවවලදී අපේ සිතේ තියෙන සාමය නැති වෙලා යන. හිත කලබලකාරී තත්ත්වයටපත් වේ. අසහනකාරී තත්ත්වයටපත් වේ. ඒ නිසා මේ වර්තමාන සමාජය තුළ ජීවත් වෙන මිනිස්යාට මානසික සුවය මානසික සහනය වෙනදාට වඩා අවශ්‍යයි. හිතට එන ආවේග වැඩිපුර එන නිසා ඒ ආවේග යටපත් කරගෙන පාලනය කරගෙන සංසුන් සිතක් ඇති කරගන්න පුළුවන්. දමනය කරගත්ත සිතක් ඇති කරගන්න පුළුවන්. ඒකාග්‍ර කරගත්ත සිතක් ඇති කරගන්න පුළුවන්. ඒක ජීවිතයට සහනය, සාන්තිය ළඟා කර දෙන කටයුත්ත. ඒ නිසා එදා මේ සෝන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට කිසිම අරමුණක් සමග ගැටීම් ඇති කරගන්නේ නැතුව කිසිම අරමුණකට ඇලීමක් ඇති කරගන්නේ නැතුව මෙදහත් වූ සිතක් ඇති කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ඒක ජීවිතයේ තෘප්තිය සඳහා සැනසෙල්ල සඳහා හේතුබූත වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ උපමාවකින් පෙන්නනවා. සීලෝ යථා ඒක ඝනෝ වාතේනන සමීරති. මහ විශාල ගල් පර්වතයක් වාතයෙන් සෙලවෙන්නේ නැහැ වාගේ. කොයිතරම් සුළං හැමුවත් ඒ සුළං පාරට සෙලවෙන්නේ නැහැ, තරලිය වෙන්නේ නැහැ. විශාල ගල් පර්වතයකට ඒකාකාරී ජීවිතයක්, නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. සෙලවෙන්නේ නැතුව නිසලව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගල් පර්වතයක් වගේ අපේ හිත අපිට සකස් කරගන්න පුළුවන් නම් නානා අරමුණු ගලාගෙන එනකොට ඇස කන නාසය දිව සම මන කියන ඉන්ද්‍රියවලට නානා අරමුණු ගලාගෙන එනවා. ඒ අරමුණු අතර සමහර අරමුණු තියෙන ඇලීම් සහගතේව අපි ප්‍රියකරණීය. තවත් අරමුණු තිබෙනවා අපි අප්‍රියකරණීය. තවත් අරමුණු තිබෙනවා මේ දෙකටම නැතුව අපිට මැදහත් ස්වභාවයක් ඇති වෙන අරමුණු. එතම මේ එනේන සියලුම අරමුණු ඒවා යථාර්ථය දැකලා ඒ එන සෑම අරමුණක්ම හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ ස්වභාවය මොකක්ද කියලා නුවණින් තේරුම් අරගෙන ඒ අරමුණු පාලනය කරගෙන මෙදහත් වූ සිතක් ඇති කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන් නම් ආන් එවිට තමයි අපිට නිවී සැනසීගේ සිතක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සෝන ස්වාමීන් වහන්සේට මේ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වැඩපිළිවෙල ඔස්සේ උන්වහන්සේ ජීවිතය සකස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ආකාරයට වේදනානුපස්සනාව කළා, චිත්තානුපස්සනාව කළා, ධම්මානුපස්සනාව කළා, තමන් තුල හටගන්නා විවිධාකාරයේ මානසික ආවේගයන් මනාව තීරුම් අරගෙන ඒ සියලු ආවේගයන් යටපත් කරගෙන පාලනය කරගෙන කලමනාකරණය කරගෙන හිත দমনය කර ගැනීමේ වැඩපිළිවෙලට ඇතුළත් වෙන්නට සෝන ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. අර මහා විශාල ගල් පර්වතයක් සුළඟින් නොසැලෙන තත්ත්වයටපත් වෙන්න වාගේ. ඉනේන සියලුම අරමුණු වලින් නොසැලී සමාහිත වූ සිතක් ඇති කරගන්නට සෝන ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ එන අරමුණු වල යථාර්ථය අවබෝධ කරගත්තා. මේ ලෝකයේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලට එන්නේ මොනවද අරමුණු? ඒ එන සෑම අරමුණක්ම ධාතු මාත්‍රයක්මයි. ඒ හැම එකක්ම පටවියාපෝ තේජෝ ආයෝලෙන් සකස් වුණු දේවල්. ඒ නිසා ඒවැයේ හොඳක් දකින්න නරකක් දකින්න අවශ්‍ය කරන්නේ ඒ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා භාවයට යනවා. අනිත්‍ය වූ දේවල්. ඒ නිසා මෙන්න මේ ස්වභාවයේ මනාව තේරුම් ගත්තාම Tamanගේ හිත සකස් කරගෙන කිසිම ආවේගයකට නැඹුරු නොවි ඒකාග්‍ර සිතක් ඇති කරගන්නට, දමනීය වූ සිතක් ඇති කරගන්නට මේ සෝන ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. අවසානයේ උන්වහන්සේ සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා මේ ඇති කරගත් චිත්ත ඒකාග්‍රතාවයේ තුලින් සමාහිත සිතක් සමාධිගත සිතක් ඇති කරගෙන ඒ සිත ඔස්සේ සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා අවසානයේ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සෝන ස්වාමීන් වහන්සේ කටයුතු කරපු ආකාරයට මේ ලෝකයේ තියෙන සෑම අරමුණක් ගැනම හොඳට කල්පනා කරලා බලලා විග්‍රහ කරමින් නිරීක්ෂණය කරමින් ඒවා යථාර්ථය දැකලා යථාභූත ඥාන දර්ශනය ඇති කර ගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණා. ලෝකයේ ඇත්ත తත්ත්‍ය යථාර්ථේ මනාව දකින්නට පුළුවන්කම ලැබුණා. ඒ ඔස්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒකයි ඒ අනුව කටයුතු කරමින් අප අපේ චිත්ත સંතානය සකස් කර ගන්නට ඕනේ පාලනය කර ගන්නට ඕනේ බුදුදහමේ උගන්වන බෞද්ධ භාවනා ක්‍රමයන් හදාරලා ඒ භාවනා ක්‍රමයක් ඔස්සේ සිත එක්තැන් කර ගන්නට දමනීය කර ගන්නට සමාධිගත හිතක් ඇති කර ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ ඒ වගේම බුද්ධහමී උගන්වන වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ භාවනා ක්‍රමයන් වඩලා ඇති වෙන විවිධාකාරයේ කෙලෙස් ආවේද සමහන් කරගන්නට යටපත් කරගන්නට පාලනය කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ විදිහට කෙලෙසුන් දුරු කරන්නට අපි වෑයම් කරනවා නම් උත්සාහවත් වෙනවා නම් ඉක්මනින්ම අපේ හිත සාන්ත ස්වභාවයටපත් කරගෙන හිතට ගලාගෙන නොඑක ආකාරයේ කෙලෙසුන් ප්‍රහාණය කරගෙන නිකලෙස් තත්ත්වයටපත් වෙන්නට සියලු කෙලෙසුන් දුරු කරලා සමාහිත වූ තත්ත්වයක් ඇති කරගෙන මේ ලෝකේ ලබන්නට පුළුවන් උත්තරීතර සුවයවන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගන්නට ඕනේ කියන මේ උදාාරතර අදිෂ්ඨානයයි අපි ඇති කරගන්නට ඕන කරන්නේ. මේ මොහොතේ සෝන සූත්‍රයේ ඇසුරෙන් දහම් ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට. මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට සිත කය සකස් කරගෙන ඒකාග්‍රතාවය ඇති කරගෙන භාවනා ක්‍රමයක් තුලින් චිත්ත දමනය ඇති කරගෙන විදර්ශනා භාවනාව තුළින් යථාර්ථය දැකලා විදර්ශනා නුවණ ඇති කරගෙන මේ ලෝකයේ පවතින හැම දෙයකම අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නට අපි වෑයම් කරන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විදිහට සමත විදර්ශනා භාවනා වඩමින් බුදුදහමේ උගන්වන සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගනිමින් අවසානයේදී කෙලෙසුන් ප්‍රහාණය කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගන්නට හැම දිනාටම මේ ශ්‍රවණය කළ ධර්මයේ හේතු ආසනා උපනිස්සය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති රෝහණ පාර්ශවේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාර්යක සභික ත්‍රිපිටක ආචාර්ය පඬිතුක පූජ්‍යපාද තලගල ධම්ම ගවේෂී ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු